අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දහම් ගැටළු කතිකාවත සඳහා සිදු කළ ආරාධනෙන් සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුනා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දුලම්තලාව ධම්මගිරිය ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාතෝ සාතෝ සාතෝ ඒ වගේමයි සිදුකල ආරාධනෙන් වැඩම කරන්නට යෙදුනා වැවුඩ දුලම්තලාව ධම්මගිරිය ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බෝගහපුර දේවමිත්ත ගෞරවනීය ස්වාමින් වහන්සේ.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 අපේ හිතෙන් ධර්මයේ නැగిලා එන විදිහට ඒ කියන්නේ හිත සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කර ගැනීම සඳහා ප්‍රායෝගිකව කෙරෙන වැඩපිළිවෙලක් තමයි අපි ආරම්භ කරගත්තේ ප්‍රත්‍යක්ෂා වැඩසටහන කියලා. ඉතින් හැම සතියකම දින දෙකක් අපි සාකච්ඡා කරාට පස්සේ ප්‍රායෝගිකව කළ යුතු දේවල් පැවරුම් සහිතව ඊට පස්සේ අපි බදාදා දවසේ මේ ධර්ම සාකච්ඡාවක් සිදු කරනවා අපේ විශ්වාසය තවත් වර්ධනය කරගන්න. මේ ධර්ම කරුණ පිළිබඳ විශ්වාසය වර්ධනය කරගන්න ධර්ම සාකච්ඡාවක් සිදු කරනවා. ඉතින් මේ සතියේ වැදගත්ම දෙයක් තමයි ඊටා වැදගත් දෙයක් සාකච්ඡා කරමින් අපි ඉන්නේ. දැන් කවුරුද දන්නවා මම හිතන්නේ අපි සිද්ධ කරන්න කියපු කාරණාවල් සිද්ධ කරන්න ඇති කියලා. වැඩමවදාලා අපේ බෝගහපුර දේවමිත්‍ර ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම සඳහා සාකච්ඡාවේදී ඒ වගේම පින්නන්ත අයට නැවත වාරයක් මතක් කර ගැනීම සඳහා අපි සාකච්ඡා කරපු කාරණාව පිළිබඳ ඉතා කෙටියෙන් මතක් කරනවා අනාත්ම සංඥාව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට ඇති කර ගැනීම සඳහා මූලිකව කළ යුතු කීපයක් කාරණා කීපයක් තමයි අපි මේ සතියේ මේ දවස් දෙකේ සිද්ධ කරේ කයෙහි තියෙන මගේ කියලා ගන්න බැරි බව දැනෙන තුරු කය ගැන මෙනෙහි කරන්න කිව්වා ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. එතකොට මගේ අනුන්ගේ දෙයක් ගැන අනුන්ගේ දෙයක් ගැන අපිට ඇති වෙන හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ මට අයිති නැති දේවල් ගැන හැඟීමක් තියෙනවා. දැන් අනුන්ගේ ශරීරයක් ගැන මම අනුන්ගේ ශරීරයක් ගැන නැත්නම් අතේ තියෙන බෑග් එකක් ගත්තොත් එහෙම ඒකට අත තියෙනකොට ඒක මගේ ශරීරය කියලා කොයි වෙලාවකවත් හිතෙන්නේ නැහැ. මට අයිති නැතුව වැඩ කරන මට අයිති නැති ස්වභාවයක් තියෙන උපකරණයක් ඒක. ඒ වගේ මේ ශරීරය ස්පර්ශ කරනකොට මේ ශරීරය භාවිතා කරනකොට මේ ශරීරය මගේ කියන හැඟීම අයින් වෙන තුරු ඒක බලෙන් බලාත්කාරයෙන් අයින් කරන්න නෙවෙයි ශරීරයේ ස්වභාවය හරියට මෙනෙහි කරනකොට ඒ හැඟීම අපේ තුලින් ඉවත් වෙනවා. ශාරීරික ස්වභාවය හරියට මෙනෙහි කරනකොට ඒ හැඟීම අපේ තුනේ ඉවත් වෙන්න හේතුව මේක සැබෑවටම මගේ ලක්ෂණ නැති නිසා. මොකද මගේ නම් මට ඕන හැටියට හැදෙන්න ඕන, මට ඕන හැටියට තියෙන්න ඕන, මට ඕන හැටියට පාට තියෙන්න ඕන, මට ඕන හැටියට උස මහත තියෙන්න ඕන. ඒ ඒ ස්වභාවයන් මට ඕන හැටියට නෙවෙයි තියෙන්නේ. ඊළඟ ක්‍රියාකාරීත්වයන් ගත්තොත් එකක්වත් මට ඕන වෙලාවට මට ඕන විදිහට වෙන්නේ නෑ. ආහාර දිරවන වෙලාවක් මම දන්නේ නැහැ. හුස්ම ගන්න එකවත් මම කරන වැඩක් නෙවෙයි. ඒක සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි මේක දිහා බැලුවේ මගේ කියන කෝණයෙන් හරියට බැලුවොත් එහෙනම් මේක දිහා මගේ කියලා ගන්න බැරි මට අයිති නැති එන එන දේ බාර ගන්න වෙලා තියෙනවා. හිසකෙස් සකස් කර ගන්න වෙලා තියෙන හිසකෙස් එන විදිහට. නේද? එතකොට මුහුණ භාවිතා කරනවා අපි ඒක ඉතින් එක එක ඒවා කරලා හදන්න ඕන කොච්චර හැදුවත් ඒක සීමාවකට විතරයි යන්තම් නිකන් ඔය මොනවා හරි ටිකක් ගාලා මොනවා හරි කරන්න පුළුවන් ඒක හැඩතල වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒ වගේ මේකේ තියෙන කිසිම දෙයක් මට ඕන හැටියට ගන්න පුළුවන් කමක් නෑ. ඒ ස්වභාවය ක්‍රියාකාරීත්වය ගත්තොත් ඒත් එමය හුස්ම ගන්නේවා, ආහාර දිරවන්නේවා, දාඩිය දානේවා, කසනේවා, නලියනේවා මේ හැම එකක්ම මට ඕන වෙලාවට මට ඕන විදිහට වෙන්නේ නැහැ. ඉතින් මේක හරීම කරදරකාරී ශරීරයක්. මේ කරදරකාරී ශරීරයත් එක්ක එහි ඇත්ත తත්වය දැනගෙන හිටියේ නැති හින්දා මේවට තණ්හා ඉපදිලා තියෙනවා. මේකට විතරක් මගේ කියන එක පැත්තක තිබ්බාවේ අනිත් ශරීර වලටත් මගේ කියලා කියන ගතිය අපි ළඟ තියෙනවා. ඉතින් ඒකෙන් ලොකු මුලාවකයි ඉන්නේ. කලින්ම මේක දැනගෙන හිටියොත් එහෙම අපිට එහෙම බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. දැනට මගේ කියලා මගේ කියලා තමන්ගේ සහ අනුන්ගේ ශරීර ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ මේක මගේ කියලා හිතෙන හින්දා ඒ වැරද්ද තමයි අන්තිමට අන්තිමට ඒ විදිහට මගේ කියලා හිතපු දේවල් මගේ නෙවෙයි කියලා ප්‍රත්‍යක්ෂව තේරෙන වෙලාවක් එනවා ඒ තමයි සිද්ධි සිද්ධ වෙලා මරණයක් වගේ එකක් සිද්ධ වුණාම අනුන්ගේ මරණයක් එහෙම. ඒතකොට ඉතින් මහා අර තිබ්බ වැරදි අවබෝධයෙන් හින්දා ලොකු පීඩිත තත්යකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ඒකත් එක්කම අපි ඊළඟට මෙනෙහි කරේ තමන්ගේ සිත සහ සිතුවිලි පිළිබඳව සිතුවිලි ගත්තහම තරහ එන එකවත් ඊර්ෂ්‍යාව වෙන එකවත් නැත්නම් කෙටියෙන් කියනවා නම් වේදනාකාරී සිතුවිලි අපිට ඇති වෙනවා නම් ඒ වේදනාකාරී සිතුවිලි වලට ඒ කියන්නේ දුක් වේදනා සහිත සිතුවිලි ඇති වෙනකොට ඒවා කොහොමවත් අපේ කැමැත්තක් තියෙන්නේ නෑ. තරහ කියන ඒවා එහෙම මම දාගන්නේව නෙවෙයි මට එන ඒවා ඒවා මගෙන් අවසරයක් නැතුව මගෙන් කිසිම ඉල්ලීමක් නැතුව තමයි තරහ කියන එක ඇති වෙන්නේ මං මට නවත්තන්න හැදුවට ඒක නවත්ත ගන්න පුළුවන්කම නැහැ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මාන්නය මසුරුකම් ගිජුකම් වගේ ඒවා එනකොට මට පීඩාවක් ඒක මේක නොතිබ්බනම් හොඳයි කියලා අපි කොච්චරවත් හිතලා තියෙනවද නේද විශේෂයෙන් ගොඩාක් පීඩාකාරී අතීත මතකයන් එනකොට මේක අමතක කරලා දාන්න තියෙනවා නම් හොඳයි කියලා හිතලා තියෙනවා. හිතුවට එහෙම වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් ඒක ක්‍රියාකාරීත්වයක්. මිසක් මට ඕන වෙලාවට මට ඕන විදිහට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් සිත කියන එකේ ඇති වෙන සිතුවිලි මගේ කියලා ගන්න පුළුවන්කම නැහැ. ඔය ටික ඔය ටික තමයි අපි සාකච්ඡා කරේ. ඒකත් එක්ක අනුන්ගේ සහ අනුන්ගේ කයවල සහ සිත් ගැනත් මෙහෙ කරන්න කිව්වා. ඒකත් එක්ක ඊයේ දවසේ අපි සාකච්ඡා කරා මේ විදිහට මෙනෙහි කරන්න ගත්තොත් තමන්ගේ අතපය හතර කපන කෙනෙක් ඇවිල්ලා කෙනෙක් අපේ අතපය හතර කපනකොට පවා අපිට ඒ තැනත්තාගේ සිතුවිලි ඒ තැනත්තාට අයිති නැති බව දැනගත්තොත් විශේෂයෙන් අපේ තරහකාරයන්ට අමාරුම තැන අපිට අකටයුතුයන් කරපු තරහකාරයෙක් පිළිබඳ ඒක එයා නෙවෙයි කරේ එයාට සිද්ධ වෙච්ච දෙයක් කියලා හිතනද හරිම අමාරුයි කියලා මම කිව්වා. එතන තමයි මුණ දෙන්න අමාරු කියලා. ඒ මොකද දැන් අපි දන්නවා අපේ සිතුවිලි එන්නේ අපිට ඕන විදිහට නෙවෙයි නම් අනිත් අයට සිතුවිලි එන්නේ අනිත් අයට ඕන වෙලාවට නෙවෙයි මට හොඳටම තරහ ආපුලාවල් මතක ඇති පාලනය කරගන්න බැරුව මම එක එක එක එකකට කිව්වා එහෙනම් තව කෙනෙක් අනිත් කෙනෙකුත් ඒ විදිහට කියන්නේ ඒ විදිහ තත්ත්වයකටපත් වෙලා ඒ කියන්නේ ඒවා එයාලා කරගන්න දේවල් නෙවෙයි එයාලට අතීතයේ හේතු වෙලා සිද්ධ වෙන දේවල් මේක ගැඹුරෙන් අධ්‍යයනය කරන්න කියලා මම කිව්වා. මේ ගැන ගැඹුරෙන් නැවත නැවත මෙනෙහි කරන්න කිව්වා. වෙනත් භාවනාවක් මෙහෙනකම් කරලා නැත්නම් ඔතනින් පටන් අරගෙන ඉස්සරහට එන්න කියලාත් කිව්වා. මේක පැහැදිලි විසඳුමක් ලැබෙන දෙයක් කියලාත් කිව්වා. ඒකින්ද මේක කම්මැලි වෙන්නේ නැතුව නැවත නැවත නැවත නැවත ධර්ම ශ්‍රවණය කරලා මේ මානසිකත්වය හදාගත්තොත් අපිට සන්තෝෂයෙන්ම හැම වෙලෙම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද අනිත් අයට අපේ තුල හැම වෙලෙම සමාව කියන එක තියෙනවා. මොකද සමාව තියෙන්නේ කාගේ හරි වැරද්දක් දැක්කම අපිට ඇති වෙන්නේ තරහක් නෙවෙයි අනුකම්පාවක්. ඇයි අනුකම්පාවක් ඇති වෙන්නේ? එතන තියෙන තුවාලයක් හැදුනා වගේ. තුවාලයක් හැදුනා නම් ඒ තුවාලයක් හැදිච්ච කෙනා ගැන එයාට රිදීමක් තියෙනවා කියලා මං ඉන්නේ හැම වෙලේම අනුකම්පාවකින් අන්න ඒ වගේ එකක් තමයි මේක තුල අපිට ඇති වෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් උදා කරගන්න එවැනි මානසිකත්වයක් උදා කරගන්න තමයි අපි මේ කාරණාව सिद्ध කරේ. දැන් අපි ඔක ප්‍රායෝගිකව ওই ටික අපි කතා කරා මේ දවස් දෙකේ පුහුණු කරන්න කියලා කිව්වා. මේ මේ පිළිබඳ විශ්වාසයත් ඇති කරගන්නත් එක්ක අපි බලමු පොඩි ස්වාමීන් වහන්සේගෙන් විමසලා මේ අනාත්ම සංඥාව පිළිබඳව ත්‍රිපිටකයේ තියෙන එක්තැනක් හෝ අපිට සඳහන් කරන්න මොකද මේක කොයි විදිහටද තියෙන්නේ විශේෂයෙන්ම දැනට අපි අනිත්‍ය සංඥා පිළිබඳ බොහෝ කතා කරාට අනාත්ම සංඥා ගැන කතා කරන බොහොම අඩුයි එතකොට මේ කතා කරපු දේවල් පිළිබඳව අපිට යම් විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා අපි උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු මේ සඳහා අවශ්‍ය මූලාශ්‍ර අපිට ලබා දෙන විදිහට. දිනාටම තිරුවන් සරණයි. දම් සභා මණ්ඩපයේ වැඩ සිටින මගේ ගුරු දේවෝත්තම කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුදුම්බර ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. තමන්ගේ බාහුවලයන් යොදවලා දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත ධනයන් විතහදන් කරලා බොහෝ දෙනාගේ චර්යාව වර්තවත් කරන්නට අනුග්‍රහය දක්වන මේ මැදිරියේ වාඩි වෙලා ඉන්න පින්වතුන් වගේම මේ වෙලාවේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන බුදුමඟ අනුගමනය කරන පින්වත්නි පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ මගෙන් අහන්නට යෙදුනේ අනාත්ම සංඥාවට අදාළව තමයි මේ සතියේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. අනාත්ම සංඥාවට අදාළව සූත්‍ර පිටකයේ කොයි වගේ තැනකද මේ පිළිබඳ සඳහනක් වෙන්නේ කියලා ඔබ අපි බොහෝ දෙනා ශ්‍රවණය කරන සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය තියෙන්නේ පින්වත්නි අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්තක වර්ගයේ තමයි ගිරමානන්ද සූත්‍ර දේශනාව තියෙන්නේ. ගිරමානන්ද සූත්‍ර දේශනාවේ දස සංඥාවන් විස්තර කරලා තියෙනවා. සංඥාවන් 10ක් පිළිබඳව. එතනින් එකක් තමයි අනාත්ම සංඥාව හැටියට විස්තර කරන්නේ. මීට වඩා ඉදිරියට සාකච්ඡාව කරගෙන යනකොට මේ සූත්‍ර දේශනාවට අනුව අනාත්ම සංඥාව කොහොමද තියෙන්නේ කියලා අපි විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. කිරිමානන්ද සූත්‍රයේ තියෙන අනත් සංඥා පිළිබඳව. එතකොට හුඟක් වෙලාවට අපි දන්නවා භාවනාවක් විදිහට අනිත්‍ය භාවනාව අපි සිද්ධ කරනවා. එතකොට මේ අනාත්ම භාවනාව කියන එක ප්‍රකට නැහැ. අනාත්ම භාවනාව වැඩි කවුරක්වත් කරන්නේ නැහැ. නමුත් අපි මේ වෙනකොට අපිට අවබෝධයක් තියෙනවා භාවනාවක් කරන්නේ ඒ අදාළ හැඟීම වර්ධනය කරගන්න කියලා. ඕන වෙලාවක අපි භාවනාවක් කරන්නේ මොකටද කියලා තේරුම් ගන්න ඕනේ මම හැමදාම මතක් කරනවා. නමුත් අපේ ජීවිතය ගැන අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි භාවනාවෙන් හිත වර්ධනය කරගන්නවාමයි. දැන් ආයෙ මතක් කරනවා මම කවුරු හරි කෙනෙක් ගැන මම මට තරහක් ඇති වෙනවා පොඩි. තරහක් ඇති වෙනකොට මේ ඇතිවෙච්ච තරහත් එක්ක තරහ කියන්නේ චේතනාවක්. මේ තරහත් එක්ක මම නොයෙකුත් වැඩ කර කර ඉන්න ගමන් අර තනත්තා හෝ තනත්තිය ගැන තරහෙන් මෙහි කරනවා. තරහෙන් මතක් කරනවා. ඒතර මට තරහ එන්න එන්න එන්න වැඩි වෙනවා. හැම වෙලෙම වැඩියෙන් බලයක් තියෙන වර්ධනය වෙච්ච සිතුවිල්ල තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. මම ඔය ඇවිදිමින් වැඩ කරමින් අනිත් දේවල් කර කර ඉන්න ගමන් මෙනෙහි කරන්නේ නැතුව පුටුවක් උඩට වෙලා අර තරහ එක්කෙනා ගැන තත්ම ටික ආගෙන පුටුවක් උඩට වෙලා හොඳට මෙනෙහි කර කර ඉන්නවා. අන්න එහෙම ඉන්නකොටද අර වැඩ කර කර ඉන්නකොටද තරහ කියන හැඟීම වර්ධනය වෙන්නේ වැඩි. ඉඳගෙන එක දිගට නේද? එක දිගට තරහෙන් මෙනෙහි කරොත් තරහ කියන හැඟීම වැඩි වෙනවා. තරහ වගේම තරහට ප්‍රතිවිරුද්ධ හැඟීම තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එතකොට ලෝකය ගැන මෛත්‍රියෙන් මම නොයෙකුත් වැඩ කරන ගමන් ඇවිදින ගමන් මෙනෙහි කර කර හිටියොත් මෛත්‍රිය වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න. හොඳයි පුටුවක් උඩට හරි කොහේ හරි තැනකට වෙලා එක තැනකට වෙලා ඉඳගෙන ලෝකය ගැන මෛත්‍රී සිතුවිලි ඇති කරගත්තොත් ඇති කරගෙන නැවත නැවත ඒක මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෛත්‍රී හැඟීම් වැඩි වෙනවා වැඩි. අපිට නිකන් චිත්‍රයක් වගේ තේරෙන්න ඕන හොඳට අපේ ජීවිතේ ජීවත් කරවන්නේ අපේ හිතේ ඇති වෙන සිතුවිලි. එතකොට හොඳ සිතුවිලි ඇති වුණොත් හොඳ පැත්තට යනවා නරක සිතුවිලි ඇති වුණොත් නරක පැත්තට යනවා. ජීවිතය අරගෙන සමතුලිත කරගෙන ඉදිරියට යනකොට අපි හොඳ සිතුවිලි ප්‍රබල වෙන්න නම් ඒ ඒ අවස්ථාවලදී හොඳ සිතුවිලි හොඳට වර්ධනය වෙලා තියෙන්න ඕනේ. එහෙනම් මගේ ජීවිතය සමතුලිත කරගන්න අර එක තැනකට වෙලා මෛත්‍රිය මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නවා නම් ඒකට අපි මොනවා කරනවා කියලාද කියන්නේ? මෛත්‍රී භාවනාව කියන්නේ එහෙම එකක්. එහෙනම් අවශ්‍ය කුසල සිතුවිලි වේගයෙන් වර්ධනය කරගන්න අවශ්‍ය කුසල සිතුවිලි වේගයෙන් වර්ධනය කරගන්නටයි භාවනාව කියන එක ඕන වෙන්නේ. එතකොට අනාත්මයත් එහෙමනම් භාවනාවක් විදිහට सिद्ध කළ යුතු තියෙනවා ඊටාම ප්‍රබලව මේක කරගත යුතුව තියෙන දෙයක් කියලා අපි දකින්නේ. නමුත් මේ පිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහට හෝ අනාත්ම සංඥාව ඇති කර ගැනීම භාවනාවක් විදිහට කළ යුතුයි කියන්න පුළුවන්කමක් තියෙනවද කියලා අපි විමසලා බලුවොත් හොඳයි. පූජනීය ලොකු සායනන්සේ මතක් කළා භාවනාවකින් අපිට වේගයෙන් යම්කිසි හැඟීමක් ඇති කරගන්න පුළුවන් බව. පින්වත්නි භාවනාවකින් තමයි අපිට වේගයෙන්ම සිතුවිලි සකස් කරන්න පුළුවන් අපේ මානසික ව්‍යායාමයේ සිද්ධ වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක්ට නිවන් අවබෝධ කරගන්න නම් ත්‍රිලක්ෂණයම අවබෝධ කරගන්න වෙනවා. එතකොට එතන තියෙන ප්‍රධාන එකක් තමයි අනාත්මය කියලා කියන්නේ. එහෙමනම් අනාත්මය ඊ타මන්ම ප්‍රබලව මගේ මානසිකත්වය මගේ මානසිකත්වයට දැනෙන්න ඕන මේ ලෝකය ලෞකික ලෝකයේ විශේෂයෙන්ම Tamanට අවශ්‍ය විදිහට නෙවෙයිමයි තියෙන්නේ කියලා මගේ සිතුවිලි પરම්පරාවට මේක එකතු කරගන්න ඕන. සිතුවිලි પરම්පරාවට එකතු කරගන්න ඊ타මන්ම ප්‍රබලව ඔබ අපි හැමදෙනාටම අත්දැකීම් තියෙනවා අපි දැකලා තියෙනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ පිළිරුව තියෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ පිළිරුව තියෙන්නේම නිදහසේ වාඩි වෙලා හිත වඩන විදිහට. එතකොට ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ තියෙනවා අනාත්ම සංඥාව විස්තර කරනකොට ඉදානන්ද බික්කෝ අරණ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා ඉති පටිසංචික්කතේ කියලා. යම්කිසි කෙනෙක්ට අරණ්‍යයක් කියන්නේ පැහැදිලි වශයෙන්ම කැලය. එහෙම නැත්නම් ගහක හේවන. එහෙම නැත්නම් හිස් ගයක් කියලා කියන ශුන්‍යාගාරයක්. ආන් ඒ වගේ විශේෂයෙන්ම නිදහස්ම තැනකට ගිහිල්ලා විශේෂයෙන්ම කාය විවේකයක් අරගෙන නිදහසේ ඉතිපටි සංචික්කති. පින්වත්නි නුවණින්ම කල්පනා කරන්න කියලා තියෙනවා. විශේෂයෙන්ම නුවණින්ම කල්පනා කරන්න කියලා තියෙනවා. නුවණින්ම කල්පනා කරන් අර වගේ ස්ථාන පවා හඳුන්වලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ භාවනාවක් ඇටියට අවධාරණය කරන මේක වැඩි යුතුම බව. බොහෝ කමඨහන් දේශනා කරනකොට බුදුන් වහන්සේ අරණ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා කියන වචන ටික අනිවාර්යයෙන්ම කියන වචන ටිකක්. ඇයි මේ කුසලය වැඩි යුතුම පහසුම අපිට දැනෙන ඒගෙම වඩන්න පුළුවන් ක්‍රමය තමයි ආන් ඒ විදිහට සඳහන් වෙන්නේ එතකොට යම්කිසි කෙනෙක්ට මේ ලෝකේම කයෙන් විශේෂයෙන්ම අතහැරලා දාලා විශේෂයෙන්ම අපි ඇස් දෙක වහගන්නකොට කන් වලින් ප්‍රතිචාර දක්වන්නේ නැති වෙනකොට මේ සියලුම ඉන්ද්‍රියන් ඔහේ තියෙන විදිහට තිබුණාවේ මනස විතරක් ප්‍රයෝජනෙට අරගෙන අදාළ කර්මස්ථානයේ කමඨහන කියලා කියන්නේ කල්පනා කරන ක්‍රමවේදේ මං කුසලයේ වඩන ආකාරය ඒ ආකාරය මම හොඳට කලින් ඉගෙනගෙන මේ පින්වත් අය අහලා තියෙනවා. ශ්‍රුතා, දතා, වචසා, පරිචිතා, මනසානුපෙක්කිතා කියලා. එතකොට තමයි ධිට්ඨිය નિවැරදි වෙන්නේ. එහෙමනම් මම හොඳට මේ ක්‍රමවේද අහන්න ඕන. අහලා මේක හොඳට මතක තියාගන්න ඕන. මතක තියාගෙන මේක කටපාඩම් කරගෙන තමන්ගේ මනසින් දකින්න ඕන. මනසින් ප්‍රබලවම දකින්න නම් භාවනා කරන්නම ඕන. භාවනා කරනකොට තමන්ගේ මනසත් එක්ක ධර්මයේ ගලපනකොට තමන්ගේ දැක්ම નિවැරදි වෙන්න මීට කලින් නොතිබපු විදිහට දැන් අකුසලය අපිට දැඩිව පාවිච්චි වෙනකොට කලින් තිබ්බ නැති අකුසල් මේ මනසේ වැඩ කරනවා. ආන් ඒ වගේ කලින් තිබිච්ච නැති ප්‍රබල අනාත්ම අදහස් මගේ මනසේ සකස් වෙන්න මම නැවත නැවත නැවත නැවත නැවත නැවත ඉතා නිදහසේ වැඩිමක් හැටියට මේ කුසල සිතුවිලි සකස් කරන්න ඕනේ. හොඳයි. අපි සාකච්ඡා කරා ත්‍රිමානන්ද සූත්‍රයේ තියෙන ආකාරය කුමක්ද කියලා විමසුවේ නැහැ. නමුත් අපි සාකච්ඡා කරා යම්කිසි කාරණා කීපයක් පසුගිය දින දෙක පුරාවටම. එතකොට මේ සාකච්ඡා කරපු එකත් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආකාරය පිළිබඳ සංසන්දනාත්මකව අපි බැලිය යුතු වෙනවා අපිට විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා. ඒකින්දා විශේෂයෙන් අපි බැලුවේ සම්පූර්ණ ශරීරය සහ සිත පිළිබඳවත් අනුන්ගේ සහ තමන්ගේ වශයෙන් මේ වෙනකොට අපි යම් හැඟීමක් උපදවාගෙන තියෙනවා මේ අනාත්ම සංඥාව පිළිබඳව. එතකොට මේකෙදි අපිට ඇති වෙන පරිපූර්ණ අදහස තමයි ආත්ම වශයෙන් ගන්න බෑ නැත්තම් මේ විදිහට මේක වෙන්න ඕන මේ විදිහට මේක වෙන්න ඕන කියලා මේක මේ විදිහට නොවෙන්න ඕන මේක මේ විදිහට වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරවුවට අපිට ඒක ඒ විදිහටම කරගන්න බෑ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මගේ වසඟයට මේ ලෝකේ ගන්න බෑ එතනදි තියෙන වටිනම කාරණාව අපි අවධාරණයම කළ යුතු කාරණාව තමයි සබ්බේ ධම්මා අනාත්තාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එහෙනම් සියලුම ධර්මයන් අනාත්මයි කියලා දේශනා කරලා තියෙනවා එතකොට නිවනවක්වත් ආත්ම කොට ගන්න පුළුවන් කමක් නැහැ සබ්බේ සංඛාරානිච්ඡාති කියන තැන හේතු නිසා සකස් වෙන දේවල් අනිත්‍යයි කියලා කිව්වා නිවන නිට්ටයයි. ඒකින්ද එතන සබ්බේ සංඛාරා අනිච්චාති කියලා සඳහන් කරේ. සබ්බේ ධම්මා අනත්ත් අනත්ත් தත්ත්වය කතා කරන සබ්බේ ධම්මා කිව්වේ සියලුම දේ කියලා. එහෙනම් අපි සියලුම අපි තුල තියෙන ධර්මතාවයන් වල අනාත්ම ස්වභාවය සියුම් වශයෙන් හෝ විමසන්න ඕන කොහේ හරි තැනක අපිට හම්බෙන්නේ නැත්තම් මට හිතෙනවා නෑ මට ඕන හැටියට පාලනය කරගන්න පුළුවන්. මට ඕන හැටියට මට ඕන හැටියට මේ දේවල් කරන්න පුළුවන් කියලා ඒ තැන් හැමතැනක්ම විමසන්න ඕනේ. අපි ඒක පෙරලා කතා වුණා ඒකයි කරන්න ඕන දෙය කියලා හැම තැනක්ම අඩුවක් නැතුව විමසන්න ඕනේ. විමසනකොට අපිට තේරෙන්න ඕනේ නෑ නෑ ඇත්ත මට වැරදිලා තිබ්බේ මේ සියලු දේම අනාත්ම ලක්ෂණය තියෙනවා කියන එක තේරෙන තුරු විමසන්න ඕනේ. ඉතින් අපි මේකට පූර්ව ආරම්භයක් විදිහට තමයි තමන්ගේ ශරීරය සහ තමන්ගේ සිත අනුන්ගේ ශරීරය සහ අනුන්ගේ හිත යන ඔය විදිහට මෙනෙහි කරන්න කිව්වේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කමඨහන ගත්තොත් එහෙම ඒක තුලින් පරිපූර්ණවම අඩුවක් නැතුවම සියලු තැන් ටිකම සබ්බේ ධම්මා කියලා කියන්න පුළුවන් විදිහට ආවරණය වෙනවා. ඉතින් එහෙමනම් අපි පොඩ්ඩක් බලමු ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආකාරය කොහොමද රුක්ක මූලගතව ආරණ්‍යගතව ශුන්‍යාකාරගතව කියන ආකාරයට ඉතිපරිසංචික්කති කියන විදිහට ආරම්භ කරපු මේ කමඨහන ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආකාරය මොකක්ද කියලා පොඩි හඳුරන්නේ මෙසල බලමු. පින්වත්නි, ගිරිමානන්ද සූත්‍ර දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා එදානන්ද බික්කෝ අරණ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා ඉති පටිසංචික්කති නුවණින් කල්පනා කරන්න ඕන මොනවද ආයතන 12 පිළිබඳව චක්කුම් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පුට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා ඉතිමේසු චතු අධ්‍යාත්මික බාහිරේසු අනත්තානුපස්සී විහෙරති කියලා. ඒ කියන්නේ සඳහන් කරන්නේ ඇස අනාත්මයි. ඇස විතරක් නෙමෙයි ඇස අනාත්මයි, රූපය අනාත්මයි, කන අනාත්මයි, ශබ්දය අනාත්මයි, නහය අනාත්මයි, ගන්ධය අනාත්මයි, දිවානාත්මයි රසානාත්මයි කය අනාත්මයි ස්පර්ශය අනාත්මයි සිත අනාත්මයි සිතුවිලි අනාත්මයි මෙන්න මේ විදිහට අභ්‍යන්තර වශයෙන් 6කුයි බාහිර වශයෙන් 6කුයි මෙන්න මේ දෙපැත්තම දෙපැත්තම අනාත්මානුපස්සී විහෙරති අනාත්ම වශයෙන් දකිනින් ආශය කරන්නේ මේ පින්වත් අයට මම සරල උපමාවක් කියන්නම් යම්කිසි වෙලාවක තමන්ගේ තාත්තා ගෙදර ඇවිල්ලා කිව්වොත් එහෙම පුතේ අපිට අලුතෙන් ගයක් හම්බුණා කියලා අපිට ගොඩාක් සතුටක් ඇති වෙනවා. අලුතෙන්ම ගයක් හම්බ වෙනවා. නිකන් හරි කිව්වොත් මේ ගේ හම්බ උනේ කුලියට කියලා. අපිට අපි හොඳටම දන්නා එහෙනම් මේ ගේ තාත්තගේ නෙමෙයි කියලා. තාත්තගේ නෙමෙයි කියලා. නේද? ආන් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇස තමන්ගේ කියලා කල්පනා කරන්න නෙමෙයි. චක්කුන් අනත්තා. ඇස තමන්ට අවශ්‍ය විදිහට නෙවෙයිමයි තියන්නේ කියලා ස්ථිර වශයෙන් විශ්වාස කරලා. එතකොට අපිට දැන් අදහසක් තියෙන ආයතන 12ම අපේ වගේ අපිට දැනෙනවා දුර්වල ස්වභාවයේ අපිට අනාත්ම සංඥාව තියෙන ආත්මීය අදහස ඊටාම ප්‍රබලයි. එතකොට ඊටාම පුංචි දරුවෙක් සකස් කරනවා වගේ බුදුරජාණන් වහන්සේ අපේ මානසිකත්වයේ බොහෝම පරිස්සමින් පුංචි පුංචි තැනකින්නම් පටන්ගෙන එහාට ගන්න තමයි ආයතන 12ක් විශේෂයෙන්ම දක්වලා තියෙන්නේ. හිමින් හිමින් හිමින් පටන්ගෙන Tamanට අවශ්‍ය විදියට නෙමෙයිමයි මේ හැම එකකම කටයුතු සිද්ධ වෙන්නේ කියලා අර තාත්තට ඒ කුලියේ ගෙදර ඒ වහලේ තීරණය කරන්නේ තාත්තනේ. ඒ ගෙදර හැඩතල තාත්තා හදලා තියෙනවනේ. පාට ගාලා තියෙන තාත්තට ඕන විදිහට නෙමෙයි. ඒ ඉඩමේ ප්‍රමාණයවත් තාත්තා හදාගත්ත එකක් නෙමෙයි. නේද? ඒ ජනල් දොරවල් පවා ලීය පවා තීරණය කළේ තාත්තනේ. තාත්තාගෙන් ඉල්ලපු වෙලාවක කුලියේ ගෙදර දෙන්න ඕන වගේ. ඉල්ලපු වෙලාවක දෙන්න ඕන වගේ අදහසක් මෙන්න මේ ආයතන 12ම සම්බන්ධයෙන් අපිට Tamanට අවශ්‍ය විදිහට මේක Tamanගේ දෙයක් නෙවෙයි කියලා දැනගන්නයි ආයතන 12ක් වශයෙන්ම තියෙන. ඉතින් අපි බොහෝම පරිස්සමෙන් මේ පිළිබඳව අපිට කම්මැලිකමක් හිතෙන්නේ නැහැ. ඇයි ලොකු පරාසයක් තියෙනවා. නේද? එක තැනකට හිත ගන්න අපිට බොහෝම කම්මැලි හිතෙන්නේ නැති බොහෝම රසවත් වෙන විදිහයි ඇහැ ගැන හිතන්න බෑ කියලා හිතමු කන ගැන හිතන්නකොට. නහය ගැන හිතන්න පුළුවන්. මේ හැම තැනකින්ම යන්නේ එක අරමුණකට. හොඳට ඉදිරියේදී පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරයි මේ හැම එකකින්ම අපේ මනස එක තැනකට ගන්න හැටි තාම මනාව ගිරිමානතු සූත්‍ර දේශනාව පිරිත් පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් බොහෝම ගෞරව කරන්න ඕන එකක් අපිට අපේ ජීවිතේ ගොඩාක් වෙනස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අනාත්ම සංඥාවෙන් ගොඩාක් සතුටින් ඉන්න අය ඉන්නවා. ලොකු සාහිණාසෙන් මතක් කළා අපිට ගොඩාක් සතුටින් මේ සමාජයේ ඉන්න පුළුවන් බව. අනාත්ම සංඥාව ඇති කරගන්න අපි අපේ කාලය යොමු කරන්න පුළුවන් නම් පින්වත්නි මේ සමාජයේ බොහෝම යහපතක් අපිට සිද්ධ කරන්න පුළුවන්කමක් තියෙනවා තමන්ගේ නිර්වා තමන්ට නිර්වාණය සාක්ෂාත් කරන්න ඊටාත්ම ප්‍රබල දෙයක් වෙනවා විශේෂයෙන්ම මේ හිතේ තියෙන අනාත්මය තමන්ට තේරුම් අරගන්න පුළුවන්කමක් තිබ්බොත් විශේෂයෙන්ම අපිට ධර්ම මාර්ගය පරිහරණය කරන්නට තේරෙනවා අනාත්ම සංඥාවත් එක්ක. හොඳයි දැන් අපි කතා කරේ ශරීරයේ ස්වභාවයන් ක්‍රියාකාරීත්වයන් කියලා. දැන් ඇහැ පිළිබඳව ගත්තොත් දැන් අපි මේකේ මේ දැන් ගිරිමානන් සූත්‍රයේ තියෙන ආකාරයට අපි සාකච්ඡා කළ යුතු වෙනවා. කොහොමද අපි මේක සම්පූර්ණ කරගන්නේ කියලා. දැන් ඇහැ කියන එක මගේ කියලා ගත්තොත් අපි හිතමු ආයතනයක් කියලා කියන චක්කායතනය කියලා මම කියන්නේ. චක්කායතනය කියන්නේ චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ රූප පේන තැන. රූප පේන තැනට කියන චක්කු ප්‍රසාදය කියලා. රූප පේන යම් කිසි ඉන්ද්‍රියක් තියෙනවා රූප පේන කොටසක් තියෙනවා මේ ශරීරේ. ඒක ඇහි තියෙන ඊටාම පුංචි තැනක්. දැන් අපි කලින් කරා වගේම මේකේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. ස්වභාවය කිව්වහම අර ශරීරය ගැන අපි දැන් सिद्ध කරා නම් මේක ලේසි වෙනවා ඒ ශරීරය ගැන सिद्ध කරපු විදිහටම ඇහැ ගැන මේක යොදන්න ලේසි වෙනවා බලන්න ඇහැ කියන එකේ ස්වභාවය මම හදාගත්තද ඒක අපි හොඳට බලනකොට තේරෙනවා ඇහැ කියන එක මම හදාගත්ත චක්කු ප්‍රසාදය කියන එක කොහෙ තියෙනවද කියලා ඔක්කත් දන්නේ නැහැ. ඒකේ ලක්ෂණ මොනවද කියලා දන්නේ නැහැ. ඒක නැති වෙන්නේ කොහොමද කියලා මම දන්නෙත් නෑ. ඒක කවදා හම්බුණාද කියලා දන්නෙත් නෑ. නේද? හම්බෙලා තියෙන එක පාවිච්චි කරනවා. අපි හිතමු අනුන්ගෙන් කැමරාවක් ඉල්ලගෙන ගමනක් යනවා කියලා. හරිද? එතකොට මගේ යාළුවෙක් තමයි දීලා තියෙන්නේ. එයා කිය එයාත් කියලා තියෙන්නේ මේක එයාගේවත් නෙවෙයි කියලා. හැබැයි ඉල්ලපු ගමන් දෙන්න වෙනවා කියලා. දැන් ඔය ඇහැ ගැන මොකද අදහස? ඉල්ලපු ගමන් දෙන්න වෙනවද නැද්ද? නේද? එහෙනම් අපිට මේ අපේ කියලා මගේ කියලා මට දැනෙන ඇහැ ඉල්ලපු ගමන් දෙන්න වෙනවා ඒකෙන්ද මේක මේක තියෙන තැනවත් මම හරියට දන්නේ නැහැ. ප්‍රදේශයක් වශයෙන් දන්නවා අනුමාන වශයෙන් මේ පැත්තේ තමයි තියෙන්නේ කියලා. එතකොට මේ අන්න ඒ වගේ මේක ගැන හරියට මෙනෙහි කරනකොට අපිට තේරෙනවා මේක මගේ දෙයක් නෙවෙයි මේක හරියට නිකන් අර පුරිසයන්වන්ස මතක් කරා වගේ මේ කුලියට හම්බෙච්ච එකක් වගේ. తాවකාලිකව ඉල්ලගත් එකක් කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ නැති වෙයි විතරක් නෙවෙයි මේක කොයි වෙලාවෙ අඩුපාඩු සිද්ධ කරයිද කියලා අපිට කියන්න පුළුවන්කම නැහැ. ඊළඟට එහෙනම් මේ ස්වභාවය ඒක ක්‍රියාකාරීත්වය ගත්තොත් හොඳටම තේරෙන්න ඕන ක්‍රියාකාරීත්වය ගත්තොත් මොකද කියන්නේ? දැන් මේකට ආයතනයක් කියලා කියනවා. ආයතනයක් කියන්නේ හරියට නිකන් කම්පැනික් වගේ තැනක්. යම් දෙයක් ඒක රාශී වෙලා සිද්ධ කරන තැනක්. ඒත ඒ වගේ තැනකට කියනවා ආයතනයක් කියලා. මෙතනත් එහෙමයි. ඇහත් රූපයත් එකතු වෙලා විඥානය හදන තැන තමයි මෙතන. එතකොට එතනින්ම තමයි ඒ තුනියම එකතු වෙන හින්දා ස්පර්ශය හැදෙන්නේ. එතකොට මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය අරන් බලන්න මම මගේ දැන් මේක මගේ කම්පැනි එකක් තියෙනවා නම් මම මං අකමැති අයට ඒ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න දෙනවද? මං ඉතා අකමැති පිරිසකට ගේට්ටුවෙන් ඇතුල් වෙන්න දෙනවද මගේ කම්පැනියක් තියෙනවනම්? නෑ. ඒක මගේ නම් මං දෙන්නේ නෑ. ඒක මට හැදලා තියෙන්න ඕන. හැබැයි මේ ඔය ඔය ඇහැ කියන කම්පැනි එකේ මොකද තත්ත්වය? මම කැමති දේවල් බලන්න කියලා මෙහෙම බලනකොට මගෙන් කිසිම අවසරයක් නැතුව නේද? මගෙන් කිසිම අවසරයක් නැතුව මට කිසිම දැනුම් දීමක් නැතුව හරි මගේ කිය නැහැ මට මං ඉතාම අකමැති දේවල් පෙන්වනවද නැද්ද? මට ඒක නවත්තන්න පුළුවන්ද? මට මේ ඇහැට එන ඒවා එහෙම නවත්තන්න පුළුවන්ද? බෑ. අන්න ඒවා හොඳට මෙනෙහි කරනකොට තේරෙනවා මේක මගේ වැඩක් මේකේ ක්‍රියාකාරීත්වය මට ඕන විදිහට නෑ. ඇහි ස්වභාවයක්වත් ක්‍රියාකාරීත්වයක්වත් මට ඕන විදිහට නෑ. ඇහැට ගෝචර වෙන රූපය. රූපය කියන්නේ මේ තියෙන හැඩතල වර්ණ රූප වගේ දේවල් මේ මේවා ඒවාගේ ක්‍රියාකාරීත්වය මට ඕන හැටියට තියෙනවද? නෑ. නේද? ඒවා මට ඕන හැටියට තියෙන්නේ මම උසල උසල වෙන විදිහකට ආය හදලා තියෙනවා බලනකොට හරිය නිකන් ගඟක් ගලන ගඟක උඩට උඩටම යම් වස්තුවක් ගිහින් තිබුණා ආ ඒක පල්ලෙහාට ගලනවා නේද දැන් එක කෙනෙක් මට කිව්වා ඇයි හාමුදුරනේ මට ශරීරය ඕන හැටියට හදන්න පුළුවන් මේ ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න පුළුවන් කියලා හරි මම එහෙම හිතුවා ප්ලාස්ටික් සර්ජරියක් කරගෙන කරගත්ත වෙලාවෙ ඉඳන් හරියට දිරන්නේ නැතුව ඒක වෙනස් වෙන්නේ නැති වෙන්න එහෙම තියාගන්න පුළුවන්ද දැන් හරියට නිකන් ගඟක් උඩට යන එකක් ගඟකින් පල්ලෙහාට ගලන එකක් උඩින් අරන් චුට්ටක් තිබ්බා වගේ ආයෙ තිබ්බ වෙලාවේ ඉඳන් පල්ලෙහාට ගලනවා. ඒක නවත්තන්න පුළුවන්කම නැත්තේ නෑ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් ඔය විදිහට අපි මේක මෙනෙහි කරනකොට අපිට තේරෙනවා ඇහැ කියන එක මගේ මගේම කියලා ගන්න පුළුවන්කම නෑ කොහොමත්ම නෑ ඒක වැඩ කරන්නේ මට ඕන හැටියට නෙවෙයි කියලා. තව තියෙනවා අපි කන පිළිබඳ මිලත් වැඩිය මම හිතන්නේ පොඩි සායනන්ත විස්තර කරයි කන ගැන කොහොමද ඒක අපි මෙනෙහි කළ යුත්තේ කියලා. පින්වත්නි කන ගැන ස්වභාවික වශයෙන් මෙනෙහි කරොත් එහෙම කන් කන් දෙක මූණේ තියෙන තැනවත් අපි තීරණය කරලා සකස් කරගත්ත එක නෙමෙයි විශේෂයෙන්ම කුල් කුල් අද්දරත්තේ තියලා වගේ ඊටාම කැතට අපේ මූණේ මේක තියෙන්නේ අපිට කරන්න දෙයක් නැති නිසා තමයි මේක තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ සමහර වෙලාවට කන් කන් දෙක එක එක හැඩයට තියෙනවා එකම ගානට නැහැ සමහර වෙලාවට නොතේරෙන කාලේ අපිට මානසිකව ගොඩාක් වැටෙන්න හේතුවක් වෙනවා. මේවා එක විදිහට නෑ නේද? මේවා හරියට සකස් වෙලා නෑ නේද? මේවා හරියට හදලා නෑ නේද? විශාල පීඩනයක් තියෙනවා. බොහෝ දිනාට ඒ සම්බන්ධයෙන් පීඩන තියෙනවා. එතකොට මේකේ ස්වභාවය අපිට අවශ්‍ය විදිහට සකස් වෙලා තියෙන එකක් නෙමෙයි. ඒ වගේම මේ කනේ කනේ එළියට විශේෂයෙන් කලාඳුරුවේ තියෙනවා ඇතුලේ ඒවා අපි ඥානවන්තව සකස් කරගත්තා නම් ඒ වගේ දෙයක් කන ඇතුලෙන් එළියට එන්න සකස් කරගන්නේ නැහැ. අනික කනේ අඩංගු වෙලා තියෙන ද්‍රව්‍ය ගත්තොත් එහෙම ලේ වලින් හම වලින් මේක සකස් වෙලා කවදාකවත් මේකෙන් සකස් කරගන්නේ නැහැ විශේෂයෙන්ම. එතකොට ඒ කනේ විශේෂයෙන්ම ස්වභාවය. ඒ වගේම කනට ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම නොයේකුත් නොයේකුත් දැන් මේ කන් දෙක අරගෙන හරි අමාරුයි අපිට කොහේ හරි යන්න. ඇයි කොහේ හරි යන්න අමාරු මනවඩන පිය උපදවන වචනත් මේකට ඇහෙනවා. ඒ වගේම ඊටාම රිදෙන කටුක කරකස වචනත් මේකට අහන්න වෙලා. මොනතරම් අදිස්ථාන ගත්තත් මොනතරම් උත්සාහයක් ගත්තත් මේක මට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. මේකට Tamanට අවශ්‍ය විදිහට නෙමෙයි මේකෙන් මේකට සම්බන්ධ වෙන විශේෂයෙන් බාහිර ශබ්ද අපි හිතමුකෝ කපුටා කෑ ගහන හඬ අපි තීරණය කරලා හදාගත්ත එක. බාහිර ශබ්දයක් සරලවම ගත්තොත් අපි එහෙම නැත්තම් අම්මගේ කටහඬ අපි තීරණය කරලා හදපු විදිහක් නෙමෙයි තියෙන්නේ. තාත්තගේ කටහඬ අපි තීරණය කරලා හදපු විදිහක් නෙමෙයි. නේද? මේ බාහිර සමාජ අපි හිතමුකෝ විදුලි කොටනකොට, වහිනකොට, හුලං හමනකොට හැම ශබ්දයක්ම අපි දන්නේ කොයි වගේ නිස්පාදනය වෙනවද, කොයි වෙලාවෙ ඒක වෙයිද? දැන් අද හැන්දෑවෙනකොට කොයි වගේ ශබ්ද බාහිර ලෝකයේ තියෙද කියලා මට හිතාගන්න පුළුවන්කම නැහැ බුදුන් වහන්සේ ඒකයි සෝතං අනත්තා සද්දා අනත්තා තමන්ට කලින්ම අපේ අර අතිවාරමක් දා ගන්නවා වගේ අපේ හිතේම තියෙන උන අදහස තමයි තමන්ට අවශ්‍ය විදිහට නෙවීමයි තියෙන්නේ කියලා ස්ථීර වශයෙන් මම විශ්වාස කරලා බුදුරජාණන් වහන්සේ මේක හොඳටම දන්නවා මම මේක හරියට තාම දන්නේ නැහැ කියලා මම විශ්වාස කරන්න ඕන මට අවශ්‍ය විදිහට නෙමෙයිම තියෙන්නේ කියලා එතකොට අපිට කරුණු එනවා පින්වත්. කරුණු ඇති කර ගන්න පහසුයි. හොඳට කනගෙන ඒ වගේම කනෙන් අපි හිතමුකෝ සමහර වෙලාවට සමහර අයගේ විශේෂයෙන්ම කන කාලයක් යනකොට මේ කන සමහරට එකක් ඇහෙන්නේ නැතු යනවා. ඉතින් අපිට කියන්න පුළුවන් කමන්නේ කවද්ද කොයි කාලෙද මේක සිද්ධ වෙන්නේ පෙරවරු කාලයේද පස්වරු කාලයේද අපි දන්නේ අපේ කන කොයි වගේ මාත් එක්ක මේ ජීවිත කාලේ තියෙයිද කියලා මන් දන්නේ. සමහර එක කනක් ඇහෙන්නේ නැතුව ගියොත් එහෙම නැත්නම් භාගයට ඇහෙන ගානටපත් වුණොත් කොච්චර අමාරුද මේ සමාජය අපිට ඉන්න. විශේෂයෙන්ම මේ කන පස් දක්වාම කැඩෙන්න තියෙන එක. තව අවුරුදු 100ක් යන්න කලින් කොච්චර වසඟීර ගන්න බැයිද කියනවා නම් මේ කන හොයන්නවත් බැරි වෙන විදිහට අවලංගු වෙලා යනවා කරගන්න දෙයක් ඇත්තේ නැතුව යනවා. Tamanට අවශ්‍ය විදිහට නෙවෙයිමයි ස්ථීර වශයෙන් මේක තියෙන්නේ කියලා අපි හොඳට තේරුම් අරගන්න ඕනේ. ඔව් දැන් ඒකේ ක්‍රියාකාරීත්වය ගත්තොත් අපිට තව හිතන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ කාරණාත් එක්කම දැන් ඉපදිච්ච දවසේ ඉඳන් මේ වෙනකන් ඇහෙන හැමදේම අහන්න වෙලාද නැද්ද නේද කම්මලක් ළඟ ඉන්න මිනිස්සෙකුට ගෙවල් තියෙන මිනිස්සෙකුට දැන් නැත්තම් අපි හිතමු ගොඩාක් ශබ්දබද්ධ තියෙන ආසන්න පරිසරයක ඉන්න කෙනෙකුට ඒ එතන තියෙන කරදරකාරී తত্ত্বය Tamanට වෙනස් කරගන්න. ඉතින් ඇහෙන ඒවා ඔක්කොම අහන්න වෙනවා නේද? එතකොට අර ඒ ඇති වෙන නැති වෙන සියලු ශබ්ද අහගෙන අපිට ඒක හොඳට දැනෙන්න ඕනේ. මේ ජීවිතේ ජීවත් කරනකොට මං දන්න දවසේ ඉඳන් මං ඉපදිච්ච දවසේ ඉඳන් මට තේරෙන දවසේ ඉඳන් මං කැමති වුණත් අකමැති වුණත් ඒක අඩු වැඩි වුණත් සෞම්‍ය වුණත් සෞද්‍ර වුණත් මොනවා වුණත් ඇහෙන දේ අහන්න වෙනවද නැද්ද? එතකොට එතකොට මම අකමැති දේවල් බලහත්කාරයෙන් මේ කන මට අස්සවනවා. අන්න එහෙම අදහසක් තියෙනවනේ මේ ඉන්ද්‍රිය ගැන මේක බලහත්කාරයෙන් මට අස්සවනවා මම අකමැති දේවල් මේ පැත්තට එනවා බලහත්කාරයෙන් එනවා වගේ. ඒ කියන්නේ මාව යට කරගෙන මාව හිර කරගෙන ඇතුල් වීමක් සිද්ධ වෙනවා. හරියට නිකන් අපි හිතමු මගේ කෑලි කියලා මගේ කොටස කියලා මම මේ ලෝකේ වෙන් කරන් ඉන්න කෑල්ලක් තියෙනවා මේ ශරීරය. ශරීරය සහ මේ ජීවිතේ මගේ කියලා. මේ විදිහට මෙනෙහි කරනකොට තේරෙනවා අපිට හරියට නිකන් මං ඉඩමක් වෙන් කරන් හිටියා යම් බලවන්ත ආණ්ඩුවකින් මොකද කරන්නේ ඇවිල්ලා මේ වැටවල් කඩලා දාලා මේකට කට්ටිය ඇතුල් වෙලා ඒක අල්ලගත්තා දැන් ඒක මගේ නෙවෙයි දැන් ඒ මොකද බලහත්කාරයෙන් ඇතුල් වුණා ඒ වගේ මං හිතාගෙන ඉන්න වැට සීමාවල් තියෙනවා මේ ඇහැ කන නාසය දිව ශරීරයත් එක්ක මගේ කියලා කොටස මම වෙන් කරන් ඉන්නවා හැබැයි ඒ කොටස මගේ කිසිම අවසරයක් නැතුව සද්දමයකට ඇතුල් වෙනවා ඇතුල් වෙලා එයා ක්‍රියාත්මක වෙනවා. මෙතන සද්දේ ඇහිලා යමක් තේරුම් ගන්නවා කියන වැඩේ. සද්දේ ඇහිලා ඒ ඇහිච්ච දේ තේරුම් ගන්නවා කියන වැඩේ කෙටියෙන්ම මතක් කරොත් මගේ වැඩක්ද? ඒක මම අන කරත් නැතත් මම මම මොන පැත්තක හිටියත් නැතත් මට ඒක ඒක වෙනවද නැද්ද? එහෙනම් ඒක මගේ වැඩක්ද? නෑ නේද? ඕවා මගේ වැඩ නම් අපිට ලොකු ලාභ වගේක් තියෙනවා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි දැන් භාවනා කරනකොට එහෙම සද්දේ වැඩි නම් නේද? මට පුළුවන් වෙන්න ඕනේ වොලියුම් අඩු කරගන්න. එහෙනම් මෙතන තියෙන්න ඕනේ මොකක් හරි එහෙම ක්‍රමයක්. ආ මම කන ඕෆ් කරගෙන භාවනා කරනවා. නේද? නැත්තම් කන ඕන් කරගන්නවා. මේකේ වොලියුම් වැඩි කරගන්න. එහෙම මොකක් හරි එකක් මට තියෙන්න ඕනේ. එහෙම මොකක්වත් නෑ මට අදාළ නැති විදිහට තියෙන උපකරණයක් මේක. ඉතින් මේවා ඇයි අපි මේවා කතා කරන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙක් හිතයි ඉතින් ඔහෙත් ඕක මගේ වුණත් නොවුණත් ඉතින් තිබ්බදෙන්කෝ හාමුදුරනේ මොන අහවල් දෙයකට මේවා මෙනෙහි කරනවද කියලා නේද ඉතින් ඔහෙ තිබ්බදෙන් මගේ වුණත් මොකද නැත්නම් මොකද ඔවා මොකටද ඔහොම මෙනෙහි කරන්න කියලා මේවා මෙනෙහි නොකිරීමෙන් සිද්ධ වෙච්ච දේ තමයි බලා ගන්න ඕනේ මේවා ඇයි අපි කෙනෙක් වෙනුවෙන් බැඳෙන්නේ නේද හොඳට බලන්න කෙනෙක් කෙරෙහි බැඳෙන්නේ මගේ කියන හැඟීමක් උපදින හින්දා. කොහොමද මගේ කියන හැඟීමක් උපදින්නේ? අපි ඊයේ පෙරේද සාකච්ඡා කරා මගේ කියන හැඟීම අපිට උපදින්නේ බලාපොරොත්තු ඇති වෙන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙයි කියලා හිතෙන හින්දා. බලන්න පිට රටවල් වලට වැඩිය මේ රට ගැන මගේ කියන හැඟීම මට තියෙනවා. මේ රටේ මේ රටේ රටට වැඩිය මගේ ගම ගැන රටේ තියෙන අනිත් ගම් වලට වැඩිය මගේ ගම ගැන මගේ කියන හැඟීම තියෙන. ඒ ගමේදී මට මට ඕන හැටියට ඉන්න පුළුවන් කියලා අදහසක් තියෙන හින්දා. ගමේ තියෙන ඔක්කොම ගෙවල් ගත්තොත් මගේ ගේ ගැන මට ලොකු හැඟීමක් තියෙන්නේ. ඒකේ මට ඕන හැටියට ඉන්න පුළුවන් හින්දා. ගේ ඇතුලේ තියෙන නොයෙකුත් කාමර තියෙනවා. මගේ කාමරය කියලා මට වැඩි හැඟීමක් තියෙන්නේ. ඒකේ මට නිදහසේ ඉන්න පුළුවන් හින්දා. ඊළඟට මේ ගේ ඇතුලේ නොයෙකුත් ශරීර තියෙනවා. මේකට මගේ ශරීරය කියලා මට හිතෙන්නේ මට ඕන හැටි තියාගන්න පුළුවන්කම වැඩි කියලා හිතෙන හින්දා. එහෙනම් මගේ කියන හැඟීම ඇති වෙන්නේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද? එතකොට මගේ කියන හැඟීම ඇති වෙනවා. මේක හොද්දට තේරුම් ගන්න පුළුවන් අපිට. කලින් මගේ කියන හැඟීමක් තිබ්බ නැති කෙනෙක් පිළිබඳව අපි සමහර විට යම්කිසි සම්මතයක් ඇති කරගන්නවා ආදර සම්මතයක් වගේ දේවල් ඇති කරගන්න වෙලාවකට. එහෙම ඇති කරගත්ත වෙලාවේ ඉඳන් ඒ තැනත්තා අර තැනත්තාට කියන්නේ මගේ කියලා. නේද? මගේ කෙනෙක් කියලා. ඇයි ඒ එහෙම සම්මුතිය ඇති කරගත්තාම ඒ අය දෙන්නට දෙන්න කියන දේ අහන ගතියක් තියෙනවා නේද? අරයට ඕන හැටියට ජීවත් වෙන්න උත්සාහ ගන්න ගතියක් තියෙනවා. ඒකින්ද හිතෙනවා අනේ මගේම කෙනෙක් කියලා. හැබැයි ඕක බිඳෙන්නේ කවදද? ඒව නැති වෙන දවසට. ඒව නැති වෙනවා හදිස්සියෙම. නේද? හිතවත්කම් සම්මුති නැති කරගන්නවා. නැති කරගත්තට පස්සේ අර අර කෙනා Tamanට ඕන විදිහට ඉන්නේ ඉන්නේ නැහැ කතා කරන්නේ නැහැ හැදෙන්නේ නැහැ. ඒතකොට කියනවා මෙයා මගේ කෙනෙක් නෙවෙයි කියලා. දරුවෝ ගැන පවා දෙමාපියෝ කියනවා සමහර වෙලාවට දරුවෝ ගොඩාක් හිතුවක් කරන මෙයා මගේ කෙනෙක් නෙවෙයි විදිහට මම සලකන්නේ කියලා කියනවා. ඉතින් ඒ වගේ අර Tamanට ඕන හැටියට නැත්තම් මගේ කියන හැඟීම නැති වෙලා යනවා. මගේ කියන හැඟීම තියෙනකොට බැඳීම් තියෙනකොට බලාපොරොත්තු ඇති වෙනවා අපිට ඒ වගේ. බලාපොරොත්තු ඇති වුණා කියලා ඒ වස්තුව එක දිගට තියෙන්නේ නෑ. එහෙනම් බලාපොරොත්තු කැඩෙනවා කොයි වෙලාවකරි. ඒක කරනකොට අපේ හිතවල ලොකු දුකක් උපදිනවා. කලින්ම අපිට බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්තම් කැඩෙන්න බලාපොරොත්තු නැහැ. කැඩෙන්න බලාපොරොත්තු නැත්තම් දුක් ඇති වෙන්න විදිහ නැහැ. එහෙනම් ඇයි අපි මේවා මෙනෙහි කරලා සත්‍ය తත්වය තේරුම් ගන්නෙ? මුලාවේ අපි හිටියොත් කවදා හරි අපි ලොකු දුකකට පත් වෙන නිසාවෙන් අපිට මේ වගේ අත తත්ත්‍ය තේරුම් ගත යුතු තියෙනවා. නැත්නම් ඉතින් නැත්නම් ඉතින් මේවා හොය හොය නිකම් මේ අහක තියෙන නේද අපි කියන්නේ සමහරවිට අහක තියෙන ප්‍රශ්න ඇගේ දාගන්නේ මොකටද? මගේ නෙවෙයි නම් තිබ්බදෙන් කොයිද මං ඔහේ ඉන්නවා කියලා. නමුත් මං ඔහේ ඉන්නවා නෙවෙයි ප්‍රශ්නේ ලා තියෙන්නේ මම මගේ කියලා අල්ලගෙන ඉන්නේ. මගේ කියලා අල්ලගෙන නෙවෙයි ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ. මේක අතහැරෙන්න ඕන හින්දායි අපි සත්‍ය தත්ත්වය මෙහි කළ යුතු තියෙන්නේ. හොඳයි. කමක් නෑ කොහොම වුණත් කිරිමන් සූත්‍රයේ දැන් අපි කතා කරපු විදිහට අපිට තේරුනේ ඇහත් රූපයත් කනත් ශබ්දයත් ওই විදිහට යුගල වශයෙන් අරගෙන තමයි මේක මෙහි කරන්න කියලා තියෙන්නේ. ඉතින් අපිට තිබුණානේ ඕන ඇහ කන නාසය දිව ශරීරය මනස කියන එක වෙනම මෙහි කරලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා වෙනෙන් මෙහි කරන්න තිබ්බා. ඇයි එහෙම නැතුව යුගල වශයෙන් මෙනෙහි කිරීමක් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියන එක ඇයි කියලා දැන ගැනීම හරිම වටිනවා. පොලිසයන්න්සේගේ අදහස මොකක්ද? එහෙම ඒ යුගල වශයෙන් මේ කමඨහන සඳහන් වීමට හේතුවක් තියෙන්න පුළුවන්ද? පින්වත්නි ලොකු සායනන්සෙන් මගෙන් යොමු කළ ප්‍රශ්නය තමයි ගිරිමානන්ද සූත්‍රයට අනුව ඇයි මේක යුගල වශයෙන් අනාත්ම භාවනාව කළ යුත්තේ ඇයි යුගල වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම හේතු ඇතුවමයි සඳහන් කරලා තියෙන දේශනා කරලා තියෙන්නේ එතකොට යම්කිසි කෙනෙක් දැන් අපි මේ වෙලාවෙත් පැහැදිලි කරගත්තා ඇස Taman අවශ්‍ය විදිහට නෙවෙයිමයි තියෙන්නේ කියලා යම්කිසි කෙනෙක් මෙනෙහි කරනවා. හොඳට දැන් අපි ගත්තොත් එහෙම දැන් ඇස් පිල්ලම් වදින එක පවා අපිට හිතා ගන්නවත් බෑ කොහොමද වෙන්නේ කියලා. ආන් ඒ වගේ ඇහැ ගැන හොඳට ඒ වගේම රූපය ගැන හොඳට මෙනෙහි කරනකොට මේ ආයතන දෙක පිළිබඳව Tamanta අවශ්‍ය විදිහට නෙමෙයිමයි තියෙන්නේ මේක මගේ දෙයක් නෙමෙයි කියලා තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පින්වත් අය දන්නවා ඇහැයි ඇහැයි රූපයයි හේතු වෙලා තමයි විඥානය හටගන්නේ කියලා. ඇහැයි රූපයයි චක්කුංච පටිච්ච රූපේ උප්පච්චති චක්කු විඥාන. ඇහැයි රූපයයි හේතු වෙලා තමයි චක්කු විඥානය කියන එක හටගන්නේ. කනයි සද්දයයි හේතු වෙලා තමයි සෝත විඥානය කියන එක හටගන්නේ. නහයයි ගන්ධයයි හේතු වෙලා තමයි ගාන විඥානය කියන එක හටගන්නේ. දිවයි රසයයි හේතු වෙලා තමයි දිව්‍ය විඥානය කියන එක හටගන්නේ. කයයි ස්පර්ශයයි හේතු වෙලා තමයි කාය විඥානය කියන එක හටගන්නේ. හටගන්නේ සිතයි සිතුවිලි හේතු වෙලා තමයි මනෝ විඥානය කියන එක හටගන්නේ. එතකොට මෙන්න මේ ආයතන 12ම යුගල් යුගල් වශයෙන් 6 ගානේ මේ පිළිබඳ හිතනකොට ඒවයෙන් ඇතිවෙන නිස්පාදනයේ ඒවා නිසා හටගන්න දේ එහෙනම් කොයි වගේ එකක් වෙන්න ඕනද කියලා සාහුරු වෙනවා අපිට බොහෝම පැහැදිලිව කලින්ම ඒවා හැදෙන තැන ගැන හැදෙන තැන ගැන කොයි වගේ ස්වභාවයකද තියෙන්නේ කියලා හිතනකොට මේ වගේ තැනක හැදිච්ච මේක එහෙමනම් ආත්ම වෙන්න බෑ කියලා භාවනා ඉදිරියට වර්ධනය කරගන්න බොහෝම පහසුවක් වෙනවා. එහෙමනම් චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, ජීවා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය කියන මෙන්න මේ හිත මෙන්න මේ විඤ්ඤාණය Tamanට අවශ්‍ය විදිහට නෙවෙයිමයි සකස් වෙන්නේ කියන එක කලින්ම තීරණය කරගන්න පහසුවක් වෙනවා යුගල වශයෙන් මෙනෙහි කරනකොට හැම එකකම ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට බොහෝම අපිව නිවැරදි කරවන්න අපිව ක්‍රමානුකූලව ඉස්සරහට ගන්න අපිට පැටලෙන්නේ නැති විදිහට පිළිවෙලකට ඉස්සරහට ගන්න තමයි යුගල වශයෙන් ගිරමානන්ද සූත්‍රයේ විශේෂයෙන්ම දේශනා කරලා තියෙන බව සූත්‍ර දේශනාව අධ්‍යයනය කරනකොට ඒ වගේම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න හදනකොට අපිට පැහැදිලි වෙන කාරණාව බව තහවුරු වෙනවා මේ පින්වත් අයටත් ඒ පිළිබඳව හොඳට අධ්‍යයනය කරන්නට පුළුවන් නැවත නැවත මෙනෙහි කරන්න පුළුවන් එතකොට විඥානයේ පිළිබඳ විඥානයේ කියන අරූපී ධම පිළිබඳ විශාල වැටහීමක් ඇති කරන්නට ලොකු පහසුවක් වෙනවා හොඳයි අපි හිතමු විඥානය කියලා කියන්නේ තේකක රසය කියලා හරි විඥානය කියලා කියන්නේ සිත කියලා කියන්නේ තේකක රසය කියලා අපි හිතමු උදාහරණයක් විදිහට එතකොට දැන් මේ තේකේ තේකට කිරි තේකක් කියලා හිතන්න මේකට කිරි දාන්න ඕනේ. මේකට කහට දාන්න ඕනේ. සීනි දාන්න ඕනේ. හැම එකක දාන්න ඕනේ. අපි හිතමු අපි එක්කෙනෙකුට කියනවා ඔයා තමයි ඔයා තමයි මේකට කිරි දාන්නේ කියලා. තව කෙනෙකුට කියනවා ඔයා තමයි මේකට සීනි දාන්නේ කියලා. හරිද? ඒතර මේ දෙක හේතුවෙන් තමයි මේ දෙක දාන වෙලාවේ ඔයා හරියට දාන්න ඕනේ කියලා එක්කෙනෙකුට කියනවා. තව කෙනෙකුට කියනවා ඔයා හරිය වෙලාවට සීනි දාන්න කියලා ප්‍රමාණයක් මෙහෙම කරන්න කියලා කියනවා. එතකොට දැන් ඒ දෙන්නගේ ඒ දාන ප්‍රමාණය මත නේද තීකේ රස රඳක් පවතින්නේ. හරි? දාන ප්‍රමාණය සහ වේලාව මත. එතකොට දැන් මට තීක ඕන වෙලාවට හදා ගන්න ඕනේ. හරි? දැන් මේ දෙන්න හිතුවක්කාර වෙනවා. හරි? මේ දෙන්න අන්තිමට කියනවා මට ඕන වෙලාවට තමයි මං කිරි දාන්නේ. මට ඕන ප්‍රමාණය තමයි දාන්නේ. හරිද? අනිත් එක්කෙනා කියනවා මට ඕන වෙලාවට තමයි මං සීන් දාන්නේ. හැබැයි මට ඕන ප්‍රමාණයට තමයි දාන්නේ කියලා. ඒ දෙන්න ඒ වගේ හිතුවක්කාර වෙලා. දැන් මට පුළුවන් වෙයිද තේකේ රසය ගැන තීරණයක් ගන්න? එහි අරවා වැඩ කරන් අර දෙන්නා ක්‍රියා කරන්නේ ඒ කට්ටියද ඕන විදිහට. දැන් අපිට හොඳටම තේරුණා ඇහැ කියන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. බාහිර රූපේ ක්‍රියාත්මක වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඇහැ කියන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ මට ඕන වෙලාවට නෙවෙයි බාහිර රූපේ ක්‍රියාත්මක වෙන්නේ ඒකේ හැඩතල ආදී හැදෙන්නේ මට ඕන වෙලාවට නෙවෙයි. එහෙනම් චක්ක විඥානය කියන එක මට ඕන විදිහට මට ඕන වෙලාවට හැදෙයිද? ඒක නේද? කන කියන එක හැදෙන්නේ කන කියන එක කන කියන එක හැදිලා තියෙන්නේ මට ඕන විදිහට මට ඕන වෙලාවට වැඩ කරන විදිහට නෙවෙයි. බාහිර ශබ්දය ඒත් එහෙමයි. එහෙනම් සෝත විඥාන කියන එක මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙයි. මට ඕන ප්‍රමාණයට හැදෙයිද? නැහැ. එහෙනම් ඒවා පැන පැන පැන පැන තැන් තැන් වල තැන් තැන් වල හටගන්න දේවල් වගේ එහාට මෙහාට එහාට මෙහාට වෙවි තියෙන දේවල් වගේ තත්වයක් තියෙන්නේ. එතකොට මේ මගේ ජීවිතය වගේ මට දැනෙන විඥානය. නේද? විඥානය කියන්නේ දැනීම. ඇහි වෙන පෙනීමේ දැනීම, කනේ තියෙන ඇසීමේ දැනීම, නාසයේ තියෙන ආග්‍රහණය දැනීම, දිවේ තියෙන රසය දැනීම, ශරීරෙම ශරීරෙම තියෙන ස්පර්ශයෙන් දැනීම සහ මනසට දැනෙන ආදරය ආදී වේ දැනීම. මේ දැනීම් ටික එකක්වත් මට ඕන වෙලාවට මට ඕන විදිහට මට ඕන තැන හටගන්නේ නැහැ. හරිද? එතකොට ඒ වාගේ අයිතිය මට තහවුරු කරගන්න පුළුවන්කම නැහැ. ඉතින් ඒකයි මේක යුගල වශයෙන් මේ යුගල වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කිව්වේ. යුගල වශයෙන් මෙනෙහි කරනකොට විඥානය ගැන අදහසක් අපිට ඇති වෙනවා. විඥානය ගැන අදාසක තුළ විඥානයේ තියෙන අනාත්ම ස්වභාවය පිළිබඳ. විඥානයත් අනාත්මයි නම් අනාත්ම ස්වභාවයේ තියෙන එක මට ඕන වෙලාවට හට ගන්න නැත්නම් මේ තුනේම එකතුව කියන වේදනාව ගැන කවර කතාවද? මොකද වේදනාව හටගන්නේ මේ තුනේම එකතුව කියන ස්පර්ශය හේතුවෙන්. චක්කු සංපස්සද, සෝත් සංපස්සද, ගාන සංපස්සද කියලා දන්නවා. අපි මුළු ජීවිතයේ බලාපොරොත්තු සැප වේදනා ඉන්ද්‍රියන් හරහා ඇති කර ගැනීම නේද? නේද හැමදේම අපි බලන්නේ චක්කු සම්පස්සද සුඛ වේදනා සෝත සම්පස්සද සුඛ වේදනා වේද සැප වේදනා ඇති කරගන්න. එහෙනම් සැප වේදනා ඇති කර ගැනීම කියන එක අහම්බයක්ද නැද්ද? ඒක අහම්බයක්. ඒක හොඳට දැනෙයි මේ ගැන තව මෙනෙහි කරද්දී. ඉතින් මේ කමටහනෙන් අපිට බොහොම ගැඹුරට සාකච්ඡා කළ යුතු තියෙන කමටහනක්. ඒක ගැඹුරු හැඟීමක් ජීවිතය පිළිබඳව මම හිතන්නේ ඒ පිළිබඳ සියුම් අදහසක් හරි ඇති වුණා නම් යන්තම් පුංචි අදහසක් හරි මේ අනාත්ම සංඥාව ගැන ඇති වෙනවා නම් මම ඊයේත් මතක් කරා. අන්න එතෙන් ඒ හම්බෙච්ච දේ මහා නර්ග වස්තුවක් හම්බුණා වගේ ආරක්ෂා කරගන්නවා වගේ ඒ යන්තම් හරි හැඟීමක් ඇති වුණ තැන නැවත නැවත මෙහි කරා. කොහෙවත් නැහැ. හරි? නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර උත්සාහයක් ගන්න උපරිම වශයෙන් මේක තමන්ට වර්ධනය කරගන්න එතනින් පටන් ගත්තොත් චූටි හැඟීමක් හරි මේක මගේ නෙවෙයි කියලා හැතුණා නම් එතනින් එතන නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ආරම්භ කරන්ද ආරම්භ කරොත් අපිට පුළුවන් වෙයි ඒක වර්ධනය කරගෙන අවශ්‍ය කරන කඩේමට එන්න. ඉතින් මම හිතනවා අද දවසේ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. අදට අපිට ඉදිරියට තියෙන කාල වේලාව මෙතනින් නිමාවටපත් වෙනවා. අපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු අද දවසේ මේ ස්ථානයේ වැඩම කරන්න යෙදුන අපේ භෝගහපුර දේවමිත්‍ර ස්වාමීන් වහන්සේ කරගෙන යන්නා වූ සියලුම සාසනික කටයුතු කරගෙන යන සියලුම තමන්ගේ අභිවෘද්ධිය සඳහා කරන සියලු දේවල් ඊටාම යහපත් ආකාරයට ඉෂ්ට සිද්ධ වෙන්න වෙන එකක් තියා තමන්ව ලෝකෙට ජනිත කරපු උන්වහන්සේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න ගුරුවරුන්ට පවා ඒ උතුම් සැනසීමෙන් සැනසෙන්න මේ කරන්නා වූ සියලු ශාස්ත්‍රීය සේවයන් නිසා අපතුල පුදෙන සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්නන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න මේ මැදිරියට ඇවිල්ලා ධර්මය ශ්‍රවණය කරපු ඒ පිරිසටත් උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති දෙපින්නත් මේ මේ පරිල යන්නට යෙදුන ඩග්ලස් පෙරේරා හා මාජි පෙරේරාගේ සහ දේශනයේ සහභාගී වූ සියලුම ඥාති හිත මිතුරන් නමින් මේ පරිලෝකීය වර්ග પરම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අද දවසේ මේ ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රත්‍යක්ෂා වැඩසටහන් මාලාව ශ්‍රවණය කරන ඩග්ලස් පෙරේරා සහ මාජ් පෙරේරා විසින් ඥාති මිතුරන්ගේ දායකත්වයෙන් කියලා සඳහන් කරලා තියෙනවා ඩග්ලස් පෙරේරා හා මාජ් පෙරේරාගේ සහ දේශනයට සහභාගී වූ සියලුම ඥාති හිත මිතුරන් නමින් මේ පරිලෝකීය වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඩග්ලස් පෙරේරා සහ මාජ් පෙරේරාගේ දූදරු මුණුපුරන් හා මිනිපිරියන්ටත් සුජීවත්ව වෙසෙන සියලුම නෑදෑ හිතර මිතුරන්ටත් සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයට සහ මේ සසරේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට සෙත් ප්‍රාර්ථනා කිරීම කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උතුම් ධර්ම දානමය අවස්ථාව ලබා දුන් බෞද්ධ නාලිකාව නාලිකාව ආරම්භ කරලා අපවත් වූ අදාළ කුසල ධම්ම නායම් පානන් වහන්සේට පුණ්‍ය නමෝදන් වේවා. එම දේශනාවට වැඩම වූ දේශකයන්න් වහන්සේලාටත් බෞද්ධ නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් තව තවත් දීර්ඝ කාලයක් මේ උතුම් සද්ධර්මය සියලු ලෝකවාසීන්ට ශ්‍රවණය කිරීමට සැලැස්වීමට ධෛර්ය ශක්තිය ලැබේවා කියන අරමුණ ඇති කරගෙන තියෙනවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය වේවා කියන අදහසින් ධර්මදේශනා දායකත්වයේ ධර්මයේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකියත් අන්ත මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි.